අවසරයි ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් අහලා තියෙනවා මල්ලිකා ජයසිංහ මහත්මිය අවසරයි ස්වාමීන් වහන්සේ මනසට එන අරමුණු අරමුණුත් පංචස්කන්ධයක් පංචස්කන්ධයක් නේද එම අරමුණු විදර්ශනාවට ගන්නේ කෙසේද මනසට එන අරමුණු කියලා කියන්නේ දැන් ඇසට එන අරමුණ රූපය, කනට එන අරමුණ ශබ්දය, ඒ වගේ මනසට එන අරමුණු හඳුන්වන්නේ ධම්ම කියලා, ධම්මාරම්මන. එතන ධම්මාරම්මන කියලා කියන්නේ සද්ධර්ම කියන එක නෙමෙයි සිතට අරමුණු වෙන කාරණා කියන එකයි. එතකොට ඒවත් අපි විදර්ශනාවට ගත යුතුයි. එතකොට සිතට ඒවා දැනෙන්නේ කොහොමද? කවර හේතුවකින්ද? කවර ප්‍රත්‍යයකින්ද? ඒ දැනෙන දේ නිවැරදිද? මේ ආදි වශයෙන් අපි ඒ ගැන විමසා බැලිය යුතුයි.